ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර ආම්ද්‍රන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි එක් පැත්තකින් භාවනාව දුෂ්කර ක්‍රියාවක් කායික අපහසුතා පමණක්ම නෙවෙයි එමෙන්ම පරණ පුරුදු දුවන්න දඟලන්න වැඩ කරන්න ක්‍රියාකාරී වෙන්න හිතන්න ඒ හුරු පුරුදු වෙලා තිබෙන ඇබ්බැහිවීම මේ සියල්ල නිසා භාවනාව දුෂ්කරයි. ඇත්තෙන්ම භාවනාව ස්වභාවයෙන්ම දුෂ්කර දෙයක් නෙමෙයි. එය අපට දුෂ්කර වී තිබෙන්නේ නොහුරු නොපුරුදු නිසා. අපේ හුරු පුරුදුකම් වෙනතට යන නිසා. එක්තැනකට වී ඒ කිරියව්වක නිහඬව දෙසලව සැහැල්ලුවෙන් ඉන්න පුරුදු වෙලා නැහැ. එහෙම කෙනෙකු ඉන්න හැදුවත් වටපිටාව ඒට අවකාශ දෙන්නෙත් නැහැ. මක්නිසාද සමස්ත සමාජයේම සමස්ත වටපිටාවම පරිසරයම මුළු මහත් ලෝකයේම ලෝකයක් ඉක්මවා ගිය සමස්ත විශ්වයම ක්‍රියාකාරී දෙයක් අක්‍රියාකාරී කිසිවක් නැහැ හැම දෙයක්ම දුවනවා හැම දෙයක්ම දඟලනවා මේ විශ්වයේ කිසිම අංශුවක් එක මොහොතක්වත් එක තැනක තියෙන්නේ කිසිම ශෛලයක් දුහවිල්ලක්වත් මහ විශාල ග්‍රහ තාරකා පමණක් නෙවෙයි වැලි කැට පවා මේ හැම දෙයක්ම දඟලනවා දඟලන්නේ නැති යමක් මේ විශ්වේ නැහැ ඒ තමා විශ්වයේ තිබෙන හැම දෙයකටම පොදු එක ලක්ෂණයක්. දැඟලීම, කරකැවීම, පෙරලීම, වෙනස් වීම, චංචල වීම, සෙලවීම, පරිවර්තනය වීම, පරිණාමය වීම, විපරිණාමය වීම, විකෘති වීම. මේ එක් එක් වචනවල ආවේනික විවිධ තේරුම් නැති නමුත් මේ හැම ක්‍රියාවකින්ම වෙන්නේ මොකද්ද තිබෙන දේ තිබෙන ආකාරයට තිබෙන තැනද නොතිබීමයි සිටින කෙනෙක් සිටින තැන සිටින ආකාරයට නොසිටීම ඉන්න දෙන්නේ නැහැ. ඉන්නත් බෑ. දැන් මේ ධර්මතාවය, මේ න්‍යාය, මේ නීතිය වළංගු වෙන්නේ භෞතික ද්‍රව්‍ය පදාර්ථ අංශු විලි පරමාණු ග්‍රහලෝක වැලිකඩ වලට පමණක් නෙවෙයි අභෞතික දේවල් වලට වඩාත්ම චංචල හිත සාපේක්ෂ වශයෙන් භෞතික ලෝකයේ නිශ්චලයි හිතට සාපේක්ෂව සංසන්දනාත්මකව බැලුවොත් මේ භෞතිකයි කියන ලෝකය කිසියම් තුරකට ස්ථාවරයි අඩුම ගානේ කිසියම් කාලයක් ඒ දේවල් ඒ විදිහටම තියෙනා වගේ අපිට පේනවා. නමුත් හිත නම් එහෙම නැහැ. ඒ නිසා සිත තරම් මිනිස් සිත තරම් සැනකින් පෙරලෙන වෙනස් වෙන විකෘති වෙන, පරිවර්තනය වෙන, චංචල වෙන සහ සම්පූර්ණයෙන්ම ආපසු කරකැවෙන තවත් දෙයක් නැහැ. සියයට 100ක්ම ආපස්සට කරකැවෙන්න පුළුවන් හිතේ. ගෙයක් ගොඩනැගිල්ලක් ඉදි කරන විට අප වඩාත්ම සැලකිලිමත් වෙන්නේ පොළව ගැන අත්තිවාරම ගැන පදනම ගැන ෆවුන්ඩේෂන් එක හැබැයි මේ පේන්නේ නැහැ ගේ හැදුවට පස්සේ පොළොව පේන්නේත් නැහැ, අත්තිවාරම පේන්නේත් නැහැ. ඒ ඔක්කොම වැහිලා යනවා. අත්තිවාරමක් ලස්සන කරන්නේ කවුරුවත්. හැබැයි ශක්තිමත් කරනවා. ඒක ගොඩනැගිල්ලක ශක්තිමත්න අංගය තමයි අත්තිවාරම. ලස්සනම අංගය නෙමෙයි අවලස්සනම අංගය. ගොඩනැගිල්ලක තිබෙන අවලස්සනම දේ තමයි අත්තිවාරම. සාපේක්ෂව. අනිත් හැම දෙයක්ම පුළුවන් තරම් ලස්සන කරනවා. ප්‍රතිවාරම ශක්තිමත් කළාට මදි එය තද ඝන පිහිටි පොළොවකයි ගොඩනගන්නේ. ඒ යම්තාක් දුරට හරන්න ඕනේද පිහිටි පොළොව හොයාගෙන ඒ තාක් දුරට හරි. මත්නිසාද මතු පිට පොළව හෙළවෙන බව මතු පිට පොළව වෙනස් වෙන බව අපේ අත්දැකීමයි. ඒ නිසා ඒ හෙළවෙන පොළව ඉවත් කරලා ඒක විනිවිද ගොස් නොසෙල් වෙන පොළවක් හොයාගන්න. නොසෙල් වෙන පිහිටි තද ඝන පොළවක තමා අර අත්විවරම ශක්තිමත්ව ගොඩනගන්නේ. ද විශ්වාසයි. පොළොව ගැන විශ්වාසයි, අත්විවරම ගැන විශ්වාසයි. ඒ නිසා බය නැතුව වේදම් කරන්න පුළුවන්. බය නැතුව වේදම් කරනවා අනිත් දේවල් වලට. පේන්න තියෙන ලස්සන කරන්න ඕන දේවල් වලට බය නැතුව වේදම් කරනවා. මොකද අර නොපෙනෙන අත්තිවාරමත් ඒ අත්තිවාරම පිහිටා තිබෙන පොළවත් Tamanට විශ්වාසයි දැන්. පිහිටි පොළවක ශක්තිමත් පදනමක්. අනිත් දේවල් පිටි වහල ආපදාවක් වුණොත් ලේසි පිළිසකර කරන්න. එම අත පිට යමක් වෙනස් කිරීම ලේසි. දැන් කල්යාණ මිත්‍රවරුනි මේ අපේ ජීවිතේ යනු ගොඩනගා ගනු ලබන දෙයක් අප විසින්ම ජීවිතය යනු ලැබුණු දෙයක් නෙවෙයි එහෙම ලැබෙන දෙයක්වත් නෙමේ ජීවිතය කියන්නේ. කාටවත් බෑ අපට ජීවිතයක් දෙන්න. හදලා නිමා කර නිමි භාණ්ඩයක්සේ ජීවිතයක් තිරින කරන්නට බෑ කාටවත්. බොහෝ දේ ත්‍යාග කරන්නට පිළිවන්. බොහෝ දේ ජීවිතේ දෙන්න බෑ. අපේ හිතුවට ජීවිතේ දෙන්න පුළුවන්. ජීවිතේ ගන්නත් පුළුවන්. එහෙම දෙනු ගනු ලබන දෙයක් තමයි ජීවිතය කියන්නේ කියලා ඒ විදිහට හිතුවට ඇත්තය නෙමෙයි. කාගේවත් ජීවිතයක් අපිට ගන්න බෑ. කාටවත් බෑ තමන්ගේ ජීවිතය තව කෙනෙකුට දෙන්න. ජීවිතය anu එසේ අතමාරුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එමෙන්න සබාධාමෙන් දෙන දෙයක්ුත් නෙමෙයි ජීවිතය කියන්නේ. සබාධාම බොහෝ දේ දෙනවා. සබාධාමෙන් බොහෝ දේ අප ලබා ගන්නවා. නමුත් ජීවිතේ නෙමෙයි. ජීවිතය anu එක් එක් පුද්ගලයා තනි තනිව ගොඩනගා ගන්න ලබන දෙයක්. දැනුවත් හෝ නොදැනුවත් අප සිතන කියන කරන සියලුම කාර්යයන් අමුද්‍රව්‍ය විදිහට හරියට gadol වගේ එකින් එක එකින් එක එකින් එක බැඳෙමින් එකක් මත එකක් අතුරවමින් ඉහළට ඉහළට ඉහළට ගොඩනම් වනු ලබන දෙයකටයි ජීවිතය කියන්නේ. එහි අවසානයක් නැහැ. ඉවරයි කියන්න බෑ. හැම මොහොතකම අලුත් කඩලක් අලුත් කඩලක් මේ ජීවිතයට අපි එකතු කරනවා. හැම මොහොතකම හැම මොහොතකම අලුත් තට්ටුවක් අලුත් මහලක් අපේ මේ ජීවිත ගෘහයට අපි බද්ධ කරනවා කැමති වුණත් අකමැති වුණත් ජීවත් වීම යනු එයයි ජීවත් වීම යනු ජීවිතය ගොඩනගා ගැනීමයි ඒත් මේක හොඳද නරකද? එය ගැටලුවක් නෙමෙයි. හොඳ හෝ නරක. හොඳට ගොඩනගා ගන්නටත් පුළුවන්, නරකට ගොඩනගා ගන්නටත් පුළුවන්. හැබැයි හොඳට හෝ නරකට ජීවත් වෙන හැමදෙනා විසින්ම තම තමන්ගේ ජීවිත තම තමන් විසින් උදකලාව තනි තනිව ඉදි කරනු ලබනවා. එම නිසා කල්යාණ මිත්‍රවරුනි අපාද සිටින්නේ අප උපන් තැන නෙවෙයි. මේ උපදිනකොට ඒ ජීවිතේ කිසියම් තැනක හිටියද එතන නෙමෙයි අද ඉන්නේ. ඊට වඩා බොහෝම ඉහළ තැනක. ඉහළ කියලා කියන්නේ උසස් කියන අර්ථයෙන් නෙමෙයි. උසස් හෝ පහත්. ඊට වඩා බොහෝ දේ මත හිටගෙනයි ඉන්නේ. මේ ජීවිතේ ගොඩ නැගිල්ලක්. දහමට අනුවත් එහෙමයි. ජීවිතේ යන ගොඩ නැගීම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන මුලින්ම දේශනාවක් නෙමේ කළේ උදානයක්. ඒ බුද්ධත්වය නිසා සිදුණු ඒ සියලුම කෙලෙස් අතහැරීම නිසා චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා ඒ සිදුණු පරිවර්තනය ඒ අද්දුටු සැහැල්ලුව පිළිබඳ උන්වහන්සේ උදානයක් ප්‍රකාශ කළා. ඒ උදානෙ කිව්වේ මේ ගොඩ නැගීමක්. ජීවිතය යන ගොඩ නැගීමක්. සංසාරය කියන්නේ ගොඩ නැගීමක්. කවුද මේක හදන්නේ කියලා දැනන් හිටියේ නෑ. ඇයිද හදන්නේ කියලා දන්නේත් නෑ. නමුත් අද දැනගත්තා. නැවත හැදීමක් නැත කියලා. එහදන්ට තියෙන ආසාව ෂය වුණා. දැන් නැවත හැදීමක් නැද්ද? මේ කල්යාණ මිත්‍රවරුනි දැන් ජීවිතයේ කියන අකුරු හතරෙන් අපි යමක් අදහස් කරනවද? එය සරල දෙයක් නෙමෙයි. දැන් අපි ජීවිතය කියලා කියන්නේ එකකට නෙමෙයි. අපි ඒක වචනයක් විදිහට පාවිච්චි කළාට අපිට ගෙදර ජීවිතයක් තිබෙනවා. ඒක කියනවා ගෘහ ජීවිතය. සමහරට දරුවන් එක්ක, දෙමව්පියන් එක්ක, පවුලේ ඇත්තන් එක්ක, සාම්පුරුෂයා භාර්යාව එක්ක, ඒ ගෘහ භාණ්ඩ එක්ක, ගෙදර අවශ්‍යතා එක්ක ගත කරන ජීවිතයේ ගෘහ ජීවිතය. ඒකට ඒ ගොඩනගා ගත්ත දෙයක් සහ මොහොතින් මොහොත ගොඩනගා ගනු ලබන දෙයක්. ඊළඟට කෙනෙකුට තිබෙනවා අධ්‍යාපන ජීවිතයක්. ඉගෙනීම විධිමත් සහ විධිමත් ඉගෙනීම ක්‍රමවත්ව පාඨමාලා හදාරමින් අධ්‍යාපන ආයතන වලට සම්බන්ධ වෙමින් ගුරුවරුන් යටතේ දේශනාවලට සමන් දෙමින් ශාස්ත්‍රීය පොතපත හදාරමින් කරනු ලබන ඉගෙනීම අධ්‍යාපන ජීවිතයේ සහ ඒට පරිබාහිරව අවිධිමත් විදිහට ඉගෙන ගැනීම. විතර අපේ අධ්‍යාපන ජීවිතයක් තිබෙනවා. එයත් මොහොතින් මොහොත ගොඩ නැගෙන දෙයක්. ආර්ථික ජීවිතයක් තිබෙනවා. හම්බ කරන, ඉතිරි කරන, වියදම් කරන, ණය වෙන ජීවිතයක්. සමාජ ජීවිතයක් තිබෙනවා. සමාජ ආශ්‍රය පැත්තෙන් සමාජශීලී බව පැත්තෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා හදාගෙන යුතුයකම් වගකීම් පැත්තෙන් සමාජ ජීවිතය. එයත් ගොඩනගා ගත්ත දෙයක්. හැබැයි ගොඩනගාගෙන ඉවර නෑ. ආගමික ජීවිතයක් තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා, මේනින් වහන්සේලා විහාරස්ථාන ඇසුරු කරමින් පින්කම් වලට සම්බන්ධ වෙමින් වතාවත් කරමින් දන් දෙමින් සිල් රකිමින් භාවනා කරමින් එහෙම ගොඩනගා ගන්න ජීවිතයක්. දැන් කල්යාණ මිත්‍රයනි මේ විදිහට මේ කීපයයි නම් කලේ මෙහි කෙලවරක් නැහැ. මේ ජීවිතය කියලා එකක් විදිහට අපි එක නමකින් වර්ගීකරණය කළාට ඒ වචනේ ඇතුලේ විවිධ වූ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත ගණනාවක් ගොඩනැගෙනවා දැන් නිරෝගීකම කියන්නේ නිරෝගී ජීවිතය කියන්නේ. ඒත් එක ජීවිතයක්. නිරෝගී ජීවිතය. ඒක ලෙඩ රෝග බෙහෙත් හේත් වෛද්‍ය උපදේශ ව්‍යායාම ආහාර පාන පරිසරය දේශගුණේ මේ සියල්ල එක්ක අපි හදාගන්න දෙයක් නිරෝගී ජීවිතේ. දේශපාලන ජීවිතයක් තියෙනවා. සමහර විට විනෝදාංශ පැත්තෙන් කලාත්මක ජීවිතයක් තියෙන්න පුළුවන්. ඊළඟට ක්‍රීඩා ජීවිතේ. දැන් මෙහෙම කෙලවරක් නෑ හොයාගෙන ගියොත් එහෙම මේ එක පුද්ගලයෙක් තුල ජීවිත කුපමණ තිබෙනවද? එක පුද්ගලයෙක් කුපමණ ජීවිත ගොඩනගාගෙන තිබෙනවද? කල්‍යාණ මිත්‍රවරුනි දැන් මේ ජීවිත ගොඩනගාගෙන තිබෙන්නේ කුමක් පදනම් කරගෙනද? පදනම මොකක්ද? මේ ගොඩනැගිල්ලේ ඕනෑම ජීවිත ගොඩනැගිල්ලක පදනම මොකක්ද? අත්තිවාරම මොකක්ද? ඒ අත්තිවාරම කුමක් මතද ගොඩනගලා තියෙන්නේ? හදලා තියෙන්නේ? අන්න ඒ ගැන හොයාගෙන යනකොට තමයි පේන්නේ මේ හිත මතයි මේ සියල්ල අපි ඉදි කරලා තියෙන්නේ හිත මතයි සිතීම තමා මුල. හැම ජීවිතයකටම සිතීමයි මුල. හිතලයි මේ හැම දෙයක්ම අපි පටන් හිතලා සිතීම මත සිතවිලි මත සිතීම තමා පදනම සිතීම තමා අත්තිවාරම එතකොට එහෙමනම් සිතීම නම් පදනම මේ සිතීම සවිමත්ද ශක්තිමත්ද ගිලාගෙන බහින් නැද්ද ඉරිතරන්නේ නැද්ද අන්න හොයලා බලන්න වටින දේ අපි හදාගන්න හදාගන්න ජීවිතේ කඩාගෙන වැටෙනවන දෙදරනවන ඊරිට අරගෙන බලාපොරොත්තු මට්ටමට ඉහළට ගොඩනගන්නට අපෝසත් වෙනවා නම් ඒට මූලිකම හේතුව තමයි මේ පදනම ශක්තිමත් නොවීම. තව විදිහකට කියනවා නම් අපේම හිත වරදිනවා නම් අපිට වැරදිනුයේ අපේම හිත නිසා. හිතයි අපට වරද්දුවේ ඕනම ක්ෂේත්‍රයකදී මොන ආකාරයේ ගොඩනැගීමකදී හරි හිත හිත දුබල නම් හිත චංචල නම් හිත හෙලවෙනවා නම් එහෙම හිතක් මත, ඒබඳු සිතිවිල්ලක් මත කුමක් අපි පටන් ගත්තත් ඒ දෙයට වැඩි දුරක් යන්න බෑ. ඇදගෙන වැටෙනවා. ගිලා බහිනවා. දැන් ඒබඳු ගිලා බැසීම්, ඒබඳු නායයන් අපමණයි කෙනෙක්ගේ ජීවිතේ. ආපහු හැල්ල බැලුවොත් ඇතිපදමට Tamanටම උදාහරණ Tamanගේම ජීවිතයෙන් හොයාගන්න පුළුවන්. කොහොමද ලස්සනට බොහොම ලස්සනට බලාපොරොත්තු හදාගෙන අපේක්ෂා හදාගෙන පටන් ගත්ත දේවල් ගොඩනගා ගන්නට උත්සාහ කළදී බොහොම ලස්සනට හැමෝගෙම ආශිර්වාද මැද සුබ පැතුම් මැද ටික දවසක් ටික කාලයක් යනකොට තවදුරටත් යන්න බැරුව කඩාගෙන වැටෙනවා අධ්‍යාපනය වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් නිරෝගීකම මේ ඕනෑම දෙයක් එහෙම කී වාරයක් නම් අප වැටිලා තියෙනවාද ඔය ගොඩනැගිලි හැම එකකින්ම එකකින් නෙමෙයි ආර්ථිකයෙන් කඩාගෙන වැටෙන වෙලාවල් තියෙනවා සමාජ ජීවිතයෙන් ගෘහ ජීවිතයෙන් ආගමික ජීවිතයෙන් නිරෝගී ජීවිතයෙන් හැම දෙයකින්ම අපි වැටෙනවා බිමටම වැටෙනවා හැබැයි කිසි තැනකදී අපිට වැටහෙන්නේ නැහැ මෙහෙම වැටුනේ සිතිවිල්ලක වරද නිසා කියලා මේ එළවෙන ගිලා බහින දුර්වල සිතිවිල්ලක් මතයි ගොඩ නැගුවේ නිසායි මේ ප්‍රශ්නේ උනේ. දෙහෙම අපිට වැටහීමක් නැහැ. මොකද ඒ පේන්නේ නැහැ. අත්විවරමක් පේන්නේ නැහැ. සිතිවිලි පේන්නේ නැහැ. ඉතින් අපිට පේන්නේ ඇදගෙන වැටෙන බිත්ති වහලවල් මේවා තමයි පේන්නේ. ඉතින් අපි ඒවට බනිනවා. දොස් කියනවා. ඒවටයි අපි යට වෙන්නේ. ඒ නිසා ඒ වගේන් තමයි වේදනාව විඳින්නේ. අපි චෝදනා කරන්නේ ඒ දේවල් වලට. ප්‍රශ්නෙට නෙමෙයි, මුලට නෙමෙයි, පදනමට නෙමෙයි. නැවතත් අපි අර පදනම මතම අර අත්විවරම මතම ඊට වැඩිය ලස්සන බිත්තියක් හදනවා. තවත් වේදම් කරනවා. ඒ පිටියට ලස්සනයි හැමෝම හොඳයි කියනවා ප්‍රශංසා කරනවා. ටික දවසකින් ආයෙත් ඇදගෙන වැටෙනවා. තව පැත්තකට ඒකටත් අපි යට වෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි මේ හිත නැත්තම් සිටීම යනු දුක සහ සැප අදන සහ මවන යන්ත්‍රයයි වෙන යන්ත්‍ර නෑ යන්ත්‍ර තියෙනවා ඒ යන්ත්‍ර වලට බොහෝදී මවන්නත් පුළුවන් නිමවන්නත් පුළුවන් නිෂ්පාදනය කරන්නත් පුළුවන් යන්ත්‍ර වලට හැම දෙයක් කෑම බීම පමණක් නෙමෙයි බේත් ඇඳුම් පැළඳුම් එපමණක් නෙමෙයි යාන වාහන විතරක් නෙවෙයි ඕනෑම දෙයක්. දැන් මුදල් උනත් නිෂ්පාදනය කරන යන්ත්‍රනේ හදන්නේ අච්චු ගන්න. යන්ත්‍රයකට ඒ Tamanට සීමාව ඇතුලේ යමක් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඔය ඇල්පෙනෙත් එක පටන් අහස් යාත්‍රාවක් දක්වා නැව් වාහන මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන යන්ත්‍ර ලෝකෙ තිබුණා දුක සහ සැප ඒ කිසිම යන්ත්‍රයකට හදන්න බෑ. කිසිම යන්ත්‍රයක් කවදාවත් දුකක් හෝ සැපක් හදලත් නෑ. කිසිම යන්ත්‍රයක් දුකක් හෝ සැපක් නොහැදුවා අප ඇති පදමට දුක සහ සැප හැමදේම විඳිනවා. ඒ විඳින්නේ මේ සිතීම නැමැති යාන්ත්‍රණයෙන් හදන දුකයි සැපයි වෙන යන්ත්‍රවලින් නෙමෙයි සිතීම කියන යාන්ත්‍රණය සිතීම නැමැති යන්ත්‍රයෙන් හදන දුක සහ සැප අප සැපක් විඳිනවා නම් සතුටක් අත්දකිනවා නම් ඒ සතුට හැදුවේ අපේම සිතීමයි අපේම සිටිවිලි. වෙන මොනවත් නෙමෙයි. මුදල් නෙමෙයි. යහළුවන් නෙමෙයි. කෑම බීම නෙමෙයි. දැනුම නෙමෙයි. රැකියාව නෙමෙයි. තනතුර නෙමෙයි. ඒ කිසිවක් නෙමෙයි. ශරීරේ පාට නෙමෙයි. තමන්ගෙම සිටීමයි තමන්ගේ සතුට හැදුවේ. හැම සතුටක්ම උපදින්නේ සිතීමෙන්. වෙන කොතනින්වත් නෙමෙයි. ඒතට සතුටේ ප්‍රභවය සිතීමයි. සතුටේ මුල සිතීමයි. සිතීම නැමැති යාන්ත්‍රණයෙන් තමා සතුට උත්පාදනය වෙන්නේ. එමෙන්න අසතුට උපදින්නේ එතනින්මයි. එකම උල්පතින් තමයි සතුට සහ අසතුට. මේ දෙකම ගලාගෙන යන්නේ එකම උල්පතකින්. උල්පත් දෙකක් නැහැ. එකම උල්පත. සිටී. සිටීම නැමැති උල්පතින් තමයි සතුටේ ධාරාව ගලාගෙන යන්නේ අසතුටේ කඳුළු. ගලාගෙන එන්නේ එකම මූලයකින්. එකම උල්පතකින්. කල්‍යාණ මිත්‍රවරුනි ඒ නිසා තමා භාවනාව අවශ්‍ය වෙන්නේ. භාවනාව වැදගත් වෙන්නේ ඒ නිසා. නැතිනම් භාවනාවක් අවශ්‍ය නැහැ. මිලේට ගත හැකි දෙයක් නම් සතුට යනු දුක යනු විකුණන්න පුළුවන් දෙයක් නම් භාවනාවක් අවශ්‍ය වෙන්නේ මුදලින් ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් යහළුවන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් දෙයක් නම් සතුට කියන්නේ දුක කියන්නේ යහළුවන් එක්ක බෙදා ගන්න පුළුවන් දෙයක් නම් එහෙමනම් යහළුවෝ කියන මතටම ඇති දැනුමින් විසඳ ගන්න පුළුවන් දෙයක් නම් සතුට අසතුට පිළිබඳ ගැටලුව දැනුම හොඳටම ඇති නමුත් කල්යාණ මිත්‍රවරුනි කුමක්ද අත්දැකීම ඔබේත් මගේත් සමහර විට කොපමණ වත්කම් තිබුණා කොපමණ සහ පිරිවර හිටියා කොපමණ දැනුම් සහගත තිබුණත් විඳිනවා දුකක් අත්දකින්නවා සතුටක් ඒ මුදලට බෑ ඒ අසතුට අයින් කරලා දාන්න ඒ දැනුමට බෑ කිසි කෙනෙකුට බෑ අපේ තියෙන අසතුට අයින් කරලා සතුට එතන තැන්පත් කරන්න. අන්න එතනදී ඒ සියල්ලම අවලංගු කාසි බවට පත් වෙනවා. ඒක වටිනවා. හැබැයි මේ සතුට මිලේට ගන්නට ගිය තැනදී ඔය සියල්ලම අවලංගු කාසි ඒ කාසි වලට බෑ සතුට මිලේට ගන්නට. එතනදි තමා භාවනාවේ අවශ්‍යතාවය පැන නගින්නේ. කල්‍යාණ මිත්‍රවරුනි විවිධ අරමුණු වෙනුවෙන් කෙනෙකුට භාවනා කරන්න පිළිවන්. නමුත් බෞද්ධ භාවනාව පටන් ගන්නෙ මෙතනින්. ඒතර භාවනාව සඳහා මේ පසුබිම අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒ පසුබිම අවබෝධ කර නොගෙන භාවනා කිරීමෙන් ප්‍රයෝජන තිබෙනවා. ප්‍රතිඵලක් තිබෙනවා. නමුත් මේ මූලික ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒතර සිල්ලර ප්‍රතිඵල ලැබේ. ලෞකික ප්‍රතිඵල ලැබේ භාවනාවේ. නමුත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ සඳහා මේ පසුබිම අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා භාවනාව තිබෙන්නේ අවබෝධයේ තිබෙන කෙනාටයි. අවබෝධය නැති කෙනාට නෙමෙයි. ඒ බව දහමේ විවිධ තැන්වල විවිධ ආකාරයට විස්තර කොට තිබෙනවා මේ දහම ප්‍රඥාවන්තයාට මිස ප්‍රඥාව නැති කෙනාට නොවේ කියලා. පඤ්ඤාවන්තස්සායම් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධම මේ මග මේ භාවනාව අවබෝධය ඇති කෙනාට මිස අනවබෝධයෙන් සිටින කෙනාට නොවේයි. එතන මේ අවබෝධයෙන් සිටින කෙනා කියන්නේ කාටද? එහෙම කෙනෙක් උපදිනවද? උපදිනකොටම අවබෝධයෙන් යුක්තයිද උපදින්නේ? ඒත් එහෙම වර්ග කරන්න පුළුවන්ද? කේන්දරේ බලලා, උපැන්න සහතිකේ බලලා, එහෙම නැත්නම් ඥාන පරීක්ෂණයක් කර DNA ටෙස්ට් එකක් කරලා පුළුවන්ද? මෙන්න මේ අය අවබෝධයේදී. මේ අයට නැහැ. ඒත් උපන් දින වෙලාවෙම උපන් තැනදිම, එතනදීම එහෙම වෙන් කරලා මෙන්න ප්‍රඥාවන්තයෝ මෙන්න මෝඩයෝ. එහෙම බෑ. එහෙම බැරි ඇයි? ප්‍රඥාව කියන්නේ උපතින් ගෙනෙන දෙයක් නෙමෙයි අපි ඇති කරගත යුතු දෙයක්. අවබෝධය anu පුද්ගලයෙකු විසින් ඇති කරගත යුතු දෙයක්. ඒ ඇති කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සදාකාලික මෝඩයන් කියලා පිරිසක් නැහැ. සදාකාලික ප්‍රඥාවන්තයින් කියලා පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි සදාකාලික මෝඩයන් කියලා පිරිසක් නැහැ. ඕනම කෙනෙකුට ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම බැරි නම් දහමක් අවශ්‍ය නැහැ. මොකටද දහම? උපන් විදිහටම නම් අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉපදුනේ කිසියම් බුද්ධියකින්ද කිසියම් මෝඩකමකින්ද ඒ මෝඩකම ඒ විදිහටම මැරෙන කල්ම තියාගෙන ඉන්න වෙනවනම් වෙනසක් නැතුව අවබෝධයක් ලබා ගන්නට බැරිව එහෙමනම් මොකටද දාන්නේ කිසි දෙයක් ඕනේ නැහැ එහෙමනම් ඒ භෞතික අවශ්‍යතා ටික තිබ්බනම් හොඳටම ඇති බඩගින්නට කෑම හොඳටම ඇති. නැහැ. අපිට පිළිවන්නේ මේ අනවබෝධයේ අඳුර ඉවත් කරන්නට. අවබෝධයේ ආලෝකය ලබා ගන්නට පුළුවන්. ඒ සඳහායි ධර්ම තියෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රරුනි ඒ අවබෝධයේ ආලෝකයට සීමාවක් නැහැ. මේ ශාලාවට දේම කෙනෙක් ආවනම් උදේ 4ට 5ට විතර බොහොම කලවරයි. යාන්තම් මේ සුදු පිටියක් පෙනේ. සමහර විට මේ කවුළුවකින් හඳ එළිය යන්තම් පෙනේ ඒ පමණයි. හැබැයි හයාමාරට විතර ආවනම් ඊට වැඩිය පැහැදිලිව පේනවා. දැන් ඊටත් වැඩිය පැහැදිලිව පේනවා. හැබැයි හොඳටම අවුව පෑවුවොත් මීටත් වඩා පැහැදිලිව පේනවා මේ වහලේ අයින් කළොත් තවත් පැහැදිලිව පේනවා. ඒතර මේ ආලෝකයේට සීමාවක් නැහැ. ප්‍රඥාවට සීමාවක් නැහැ. මූලික ප්‍රඥාවක් තිබෙනවා භාවනාව පටන් ගන්නට කලින් ලබාගත යුතු. ඒ ගැන තමයි කතා කළේ. මොකද්ද? කුමක්ද මේ මූලිකම ආලෝකයේ මූලිකම අවබෝධය කුමක්ද? විඳිනවා නම් දුකක් ඒ විඳින්නේ වෙන කිසි කෙනෙකු නිසා නෙමේ වෙන කිසි දෙයක් නිසා නෙමේ වරදවා පිහිටවාගත් සිතිවිලි නිසායි සිතිවිලි වල වරද නිසා දුබල සිතිවිලි මත මහා බරක් අපි පැටලුවා ඒ සිතේවි වලට ඒ බර දරා ගන්න බෑ. ඉතින් සිතේවි කැඩිලා, බිඳිලා, දෙදරලා, ඉරිතලලා ගිලා වහිනවා. අර අප පැටවූ බරත් සමග. ඒතර ඒ දෙයක් අපිට නැති වෙනවා. සිතවිල්ල විතරක් නෙමෙයි නැති වෙන්නේ. මේ වියදම් කළ සියල්ලම නැති වෙලා යනවා. ගියක් ගිලා පැත්තාම ඒ කිසි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ වියදම් කර. ඒ බිත්ති වලට වියදම් කළ, තීන්ත වලට වියදම් කළ, පොළවට වියදම් කළ, වහලෙට වියදම් කළ. ඒ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අත්තිවාරම ගිලා බැස්සා. ඊතරේ දුබල සිටිවිල්ලක් මත කොපමණ වියදම් කළ යමක් ඉදි කළත් යමක් ගොඩ නැගුවත් ඒ සියල්ලම Tamanට අහිමි වෙනවා. මක්නිසාද ඒ දුබල සිටිවිල්ලට බෑ දිගු කාලයක් දරාගෙන ඉන්න. එහෙම හැකියාවක් නැහැ. ඒක දුර්වලයි. එතකොට අපි ඒ සිටිවිල්ල කොපමණ ශක්තිමත්ද කියලා හොයලා බැලුවේ නැහැ. එතකොට අවසාන වශයෙන් වර්ධ තියෙන්නේ සිටිවිල්ලෙත් නෙමෙයි අපේ. අප සොයා බැලුවේ නැහැ. අප විමසා දැනගත්තේ නෑ ඒ Tamante හිතුණු දේ කොපමණ දුරට සත්‍යයේද කියලා. සිතීමක් මතනේ අප ක්‍රියාවක් කරන්නේ. නොසිතා කිසි දෙයක් කරන්නේ කිසිම දෙයක් කරන්නේ නොසිතා. ඇස්පිල්ලම් ගහන්නේවත් නෑ නොසිතා. එතනින් පටන්ගෙන මුළු ජීවිතේම සිතීමේ ප්‍රතිඵලයක්. මේ ඇඳන් ඉන්න ඇඳුම. ඔබත් මාත් අද මේ ඇඳන් ඉන්න ඇඳුම අපේම සිතීමක ප්‍රතිඵලයක්. මේ විදිහ ඇඳුමක් අඳ ඇඳොත් හොඳයි කියලා හිතුණා. ඒ සිතිවිල්ල නිසායි මේ ඇඳුම ඇඳන් ඉන්නේ. ත්‍රාද මෙතන අප ඉන්නේ අපේම සිතිවිල්ලක ප්‍රතිඵලයක් විදිහට. අද නිලමට આવොත් හොඳයි. පොය භාවනාවට ස්ථාන්ට එකතුනොත් හොඳයි. ඒ සිතිවිල්ල ප්‍රතිඵලයක්. හැම දෙයක්ම කල්යාණ මිත්‍රයෝනි සිටීමක ප්‍රතිඵලයක්. හිතනු නිසයි අප ඒ දේ කළේ. ඒ සිටිවිල්ල ගැන විමසුවේ නැත්නම් ඒ සිටිවිල්ලේ හැකියාව ඒ සිටිවිල්ල කොපමණ දුරට ඇත්තද? ශක්තිමත්ද? සාධාරණද? යුක්තිගරුකද? සහ යථාර්ථවාදීද? එහෙම විමසුවේ නැත්නම් සමහර විට වරදින්න පුළුවන්. සමහරට හරියන්න පුළුවන්. ඒතර හරි ගියොත් හරි ගියේ අපේ දක්ෂතාවයකට නෙමෙයි. අපි නොවිමසානම් කටයුතු කළේ අපිට හිතුණු දේ අපි කළා විමසුවේ නැහැ. හැබැයි හරි ගියා. ඒතර අපි කියන වාසනාව. අත ගන්න අත ගන්න දේ හරියන. ලක්කෙක් ලැබීම නෑ ඒ එකක්වත් ඇත්ත නෙමෙයි මේක සූදුවක්. ඒ සූදුවකින් කෙනෙක් දිනුවොත් ඒක දක්ෂතාවයක් නෙමෙයි. දිනන්න පුළුවන්. ලොතරැයක් කරන් දිනන්න පුළුවන්. හැබැයි ඒක දක්ෂතාවයක් නෙමෙයි, කුසලයක් නෙමෙයි. කොයි අංකෙද දිනන්නේ එහෙම දැනගෙන මේ නේ ලොතරැය ගත්තේ. හැබැයි ගත්ත අංකේ දිනුවා. හැබැයි මේ දිනන්ට තියෙන ඊට 100ට එකක් නෙමෙයි 1000ට එකක් නෙමෙයි ලක්ෂයකට එකක් නෙමෙයි සමහරට කෝටියකට එකක් විතර. ඊටත් අඩුයි. පරදින්ට තියෙන ඊට 199කටත් වැඩිය වැඩියි. ඒතර මේ සිතිවිලිත් එක්ක පුද්ගලයා කරන්නේ සූදුවක්. නොදැන කරන සූදුවක්. දැනගෙන නෙමෙයි දැනගෙන කරන්න බෑ මේ සූදු. නොදැන කරන සූදුවක්. සිතිවිල්ලක් එනවා. ඒ සිතිවිල්ල අපි විමසන්නේ ක්‍රියාත්මක කරනවා. ඒ සමාධාරිය. බොහෝ විට වරදී ඇත්තට ප්‍රත්‍යක්ෂන ජීවිතය කියන්නේ සිතිවිලි සමග කරන සූදුවක්. සිතිවිලි එක්ක සූදු කෙලින ජීවිතයකට තමා පුහුදුන් ජීවිතය කියන්නේ. ඒ පුහුදුන් ජීවිතේ සාර්ථක වෙනවා ඒ වගේම අසාර්ථක වෙනවා. සාර්ථක වීමුත් තියෙනවා අසාර්ථක වීමුත් තියෙනවා. හැබැයි සාර්ථක වීම සහ අසාර්ථක වීම දෙකම සිදු වෙන්නේ තමන්ගේ කුසලතාවයක් නිසා නෙවෙයි. මේ පුහුදුන් ජීවිතයේ භාවනාවෙන් සම්පූර්ණයෙන්ම ඈත. එතන භාවනාවක් නැහැ. සූදුවක් තියෙන තැනක භාවනාවක් තියෙන්න බෑ. මේ දෙක එකට යන්නේ නැහැ. භාවනාවක් අවශ්‍ය වෙන්නේ මේ සිතිවිලි විග්‍රහ කරගන්න. සිතිවිලි තේරුම් ගන්න. ඒ සිතිවිලි වල සංයතිය තේරුම් ගන්න. සිතිවිලි වල ශක්තිය තේරුම් ගන්න. සිතිවිලි කතරම් දුරට ඇත්තද? යථාර්ථවාදීද? නැතිනම් හුදු මනක්කල්පිතයක් පමණද? මනස්කාතයක් පමණද? අන්න තේරුම් ගන්න. මොකද හැම සිතිවිල්ලක්ම ඇත්ත නෙමෙයි. හැබැයි අපි විශ්වාස කරනවා Tamanට හිතෙන දේ නම් ඇත්ත. අනිත්‍යයට හිතන දේ බොරු වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණාම කියන දෙයක් තමයි ඒක. ඔයාට හිතුන දේ. ඒක ඔබට හිතුන දේ. අපිට කවුරු හරි චෝදනාවක් කරාම බොහෝ විට කෙනෙක් කියන එකක් තමයි Tamanට චෝදනාවක් කරාම තව කෙනෙක් ඒවා හිතන විදිය. මම එහෙම නෙමෙයි. හැබැයි ඒක අනිත් පැත්තට අපි බලන්නේ නැහැ. මේ මට හිතුණු විදිහයි. ඇත්ත මේ නොවෙන්න පුළුවන්. නෑ එහෙම හිතන්නේ මක් නිසාද? පුහුදුන් පුද්ගලයා සියයට සියයක්ම විශ්වාස කරන්නේ අම්මව නෙමෙයි තාත්තව නෙමෙයි භාර්යාව නෙමෙයි සාම්පුරුෂයා නෙමෙයි දුව නෙමෙයි පුතා නෙමෙයි අඩුම ගානේ සියයට සියයක විශ්වාසයක් ශාස්ත්‍රූන් වහන්සේ ගැනවත් නෑ පුදුම කෙනාට. කිසිම කෙනෙක් ගැන පුදුම කෙනාට 100% විශ්වාසයක් නෑ. කිසිම දෙයක් ගැනත් නෑ. කිව්වට ඒක බොරුවක්. පුහුදුන් කෙනා 100%ක්ම භක්තිවන්ත වන්නේ Tamangeම සිතිවිලි වලට පමණයි. ඉන් එහා ඇත්තක් පුහුදුන් කෙනාට නෑ. තමන්ගේ හිත කියන දේ තමයි තමන්ට ඇත්ත. තමන්ගේ හිත කියනවද තව කෙනෙක් හරි හොඳයි කියලා? එයා හරීම හොඳයි. එයා හොඳද නරකද කියලා හොයලා බලන්නේ. හොයලා බලන්න ඕනේ කමක් නැහැ. මක් නිසාද? තමන්ගේ හිත තමන්ට කිව්වා එයා හරි හොඳයි. ත්‍රිින් එපිට ඇත්තක් පොදුන් කෙනාට නෑ. නරකයි කියලා කිව්වොත් නරක තමයි. හොඳක් තියනවාද කියලා හොයලා බලන්නේ. ඒතර මේ තමයි පුහුදුන් චින්තනය, පුහුදුන් හිතන විදිය, කෘතඥ චින්තනය. ඒතර පුහුදුන් කෙනාගේ ආගම මොකද්ද? සිතිවිලි. බුදුදහම නෙමෙයි. පුහුදුන් කෙනාට වෙන ආගමක් නැහැ. කිව්වට මම මේ ආගමේ අරාගමේ කියලා කිව්වට ඒක නෙමෙයි ඇත්ත. පුදුන් කෙනා හදවතින්ම අදහන හිස් මුදුනෙන්ම විශ්වාස කරන ඇදහිල්ල මොකද්ද සිටිවිල්ල තමන්ගෙම සිටිවිල්ල ඒ සිටිවිල්ල වෙනුවෙන් පුදුන් කෙනෙක් මිනී මරන්න පුළුවන් ඔය මිනී මරුවන් හැම දිනාම මිනී මරුවන් වෙලා තියෙන්නේ තමන්ගේ සිටිවිලි නිසා වෙන මොනවත් නිසා නෙමෙයි මුදල් නිසා නෙමෙයි අපි කීවා රුපියල් 1000ට මැරුවා 2000ට මැරුවා වෙන දෙයකට මැරුවා ඉඩමකට මිනී මරාගත්තා වාහනයකට මිනී මරාගත්තා කිව්වට ඇත්ත ඒක නෙමෙයි සිතිවිල්ලකට සිතිවිල්ලයි කෙනෙකුට කිව්වේ මරන්න කියලා මිනී මරුවෙක් වෙන්න කියලා කිව්වේ කවුද සිතිවිල්ල අහවල් කෙනා හිටියා ඇති ආව මරන්න කියලා කිව්වේ සිතිවිල්ල ඒ තමයි මේ සිටිවිල්ල තමා පුහුදුන් කෙනාගේ ආගම. අන්ධ වුණු ආගම. වහල් වුණු ආගම. තමන්වම රූකඩයක් බවට පත් කරගත් ආගම. තද සිටිවිලි විසින් නටවන රූකඩ පුරුදුන් කියන්නේ. පෘථග්ජන කියලා කියන්නේ සිටිවිලි විසින් නටවන රූකඩ. හොඳටත් නටවනව නරකටත් නටවනව. ඒ සූදුවක් ඒ හොඳටත් නටවනව නරකටත් නටවනව. හැබැයි හොඳ නම් කෙනෙක් ඒ හොඳ වෙලා තියෙන්නේ Tamanට ඕනේ නිසා නෙමෙයි සිටිවිල්ලක් නිසා. අවබෝධයෙන් නෙමෙයි වෙන්න බෑ කොහොමත් අවබෝධයක් තියෙනවා නම් ඉතින් නරක වුණ හැමදේනම නරක වෙලා තියෙන අනවබෝධයෙන්. ත්‍රිමේ සිටිවිලිත් එක්ක කරන සූදුව නිසා පුද්ගලයා ඉන්නේ තාම භයානක තැනක. කොයි පැත්තට මේ සිටිවිල්ල පුද්ගලයාව නටවයිද, හරවයිද, වට්ටවයිද කියන්න බෑ. එහෙම විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි විශ්වාස කරගෙන ඉන්නේ. අතහරින්ත ලෝකේ තියෙන අමාරුම දේ සිටිවිල්. කොයි දෙයක් අතහරින්න අමාරුයි. මක් නිසාද අපි අල්ලාගන්නේ යමක් අතහරින්න නෙමෙයි. මොනම දෙයක් හරි අතහරින්න බලාගෙන අල්ලාගන්නේ නෑ කවුරුවත්. සදාටම ග්‍රහණය කරගෙන ඉන්න සදාටම හිර කරගෙන ඉන්න සදාටම බදාගෙන ඉන්න තමයි අල්ලගන්නේ එහෙම බැරි වුණත් ඒ කිසි දෙයක් සදාටම අල්ලගන්න බෑ මොනම දෙයක්වත් සදාටම බදාගෙන ඉන්නත් බෑ හැබැයි අල්ලගන්නෙම සදාටම කියන සිතිවිල්ලත් එක්ක ඒ සිතිවිල්ල ආවේ නැත්තම් අල්ලගන්නේ නෑ ඒ නිසා අතහැරීම අපහසුයි. දැන් මේ සදාටම අල්ලගත්ත දෙයක් කොහොමද අතාරින්නේ? අතහැරියා මට මොකද වෙන්නේ? මගේ ලෝකෙට මොකද වෙන්නේ? මගේ අනාගතයට මොකද වෙන්නේ? මේ බය එනවා. ඒ නිසා නූල් පටක්වත් අතාරින එක ලේසි නෑ. ඇල්පෙනෙක්ක්වත් එහෙම අත්හැරීම ලේසි නෑ. අල්ලගත්තේ නම් ඉන්නේ. අල්ලා නොගෙන නම් ඉන්නේ අත්හැරීමක් අවශ්‍ය නෑ. අල්ලගෙන තියෙන හින්දානේ අත්හැරීම අවශ්‍ය වෙන්නේ. අල්ලාගෙන තිබෙන කිසිවක්ම අත්හැරීම පහසු නෑ. අල්ලගෙන නම් ඉන්නේ. ඒතර අපි අල්ලගෙන ඉන්නේ මොනවද? තමයි අපිම දන්නේ මොනවද අල්ලගෙන ඉන්නේ කියලා. කොපමණ දේ අපි අල්වාගෙන තිබෙනවාද කියලා අපි දන්නේ එපමණටම අප අල්ලාගත් දේවල් බහුලයි විශාලයි නොදැන හිටියට එහෙම අපි නම් වලින් දන්නේ නැති වුණාට මතක නැති වුණාට ඒව අල්ලගෙන තමයි ඉන්නේ ඒ එකක් හරි අපිට නැති වුණොත් එහෙම අන්නේ එතනදී අපිට කම්පනයක් ඇති වෙනවා. නැති වෙන්න ඕනේ නැති වෙයි කියන සැකේ ආවත් ඒ සිතිවිල්ල ආවත් පපුව හයියෙන් ගහන්න පටන් ගන්නවා. ඒ අල්ලගෙන හිටියේ ප්‍රමාණයට. ඒ නිසා අත්හැරීම ගැන කතා කරනවා. අත්හරින්න. ওই බයේ ඉන්නේ අල්ලගෙන තියෙන නිසා. ශෝක වීම වෙන්න වෙන්නේ අත්හැරීම. අල්ලගෙන තියෙන නිසා. අල්ලගෙන තියෙන දෙයක් අයින් වෙනවා. හිමි කරගෙන තියෙන දෙයක් අයින් වුණොත් ශෝක කරන්න වෙනවා. බය වෙන්න වෙනවා. ඒ නිසා අත්හරින්න. දෙය තමයි සාමාන්‍ය පිළිවෙත. නමුත් ඇත්තටම අත්තරින්ට ඕනේ සිටිවිල්ල. සිටිවිල්ලයි අත්තරින්ට සිටිවිලියක් නොහැර කොපමණ අපි මේ භෞතික දේවල් දුන්නත් විසික් කළා ඒවා එතනම තියෙන්න ඇරලා අපි කොපමණ ඈතට ගියත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙම විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ. ඒ කියන්නේ අන්ත දිලින්දෙක් බවට පත් වෙලා විමුක්තියක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ වැරදි. ඒ සාවද්‍ය පාරක්. එහෙම පාරක් නැහැ. ඒ වගේම ධනවත් කෙනෙක් කියලා විමුක්තිය මිලේට ගන්න පුළුවන් කියලා හිතනවා නම් එයත් වැරදි. ඒකත් අවිද්‍යාව. නිදහස යනු මිලේට ගත හැකි දෙයක්වත් දිලින්දෙක් බවට පත්වීම නිසා නොමිලේම ලැබෙන දෙයක්වත් නෙමෙයි. ඒ අන්ත දෙකෙන්ම විමුක්තියෙන් ඈත් වීමකුයි වෙන්නේ. මිලේට ගන්නටත් බෑ නොමිලේ ලැබෙන දෙයක්වත් නෙමෙයි. අපි හිර වෙලා ඉන්නේ සිතිවිල්ලක. වෙන කොහේවත් නෙමෙයි සිතිවිල්ලක. ඒක අත්තරින්ට ඕනේ සිතිවිල්ලයි අත්තරින්ට අමාරුම දේ සිතිවිල්ලයි. අත්හැරීම ධහමේ විස්තර කරන්නේ සිටිවිලි අත්හැරීමක් විදියටයි. ඔය නික්මීම, නිෂ්ක්‍රමණය, අබිනිෂ්ක්‍රමණය දැන් මේ වචන වලින් කියවෙන්නේ ඒ දේ කරන්න කියලා අපිට අවධාරණය කළා තියෙනවා ධාමේ නික්මෙන් නිෂ්ක්‍රමණය වෙන්න මොන වගේද සිතිවිලි වලින් සිතිවිල්ලෙන් නික්මෙන්න සිතිවිල්ල ඇතුලේ ඉන්න එපා අත්තරින්න සිටිවිල්ල. ඒ සිටිවිලි විශ්වාස කරන්න එපා මෝඩ වෙලා. සිටිවිලිත් එක්ක සෝදු කෙලින්න යන්න එපා ඒක භයානකයි. ඔබ දිනුවා කියලා හිතුවට ඒ මායාවක්. පරදිනවාර වැඩි. ඒ නිසා සිටිවිලි අත්තරින්න සිතිවිලි අත්හැරීම යනු සිතිවිලි නොවිමසා විශ්වාස කිරීමෙන් ඇත්වේ. සිතිවිල්ලක් අත්හරිනවා කියන්නේ කුමක්ද? ඒ සිතිවිල්ල විමසන්නේ නැතුව මට හිතුණා මට හිතුණු දේ හරියටම හරි මට කවදාවත් වැරදි විදියට හිතෙන්නේ නැහැ මං හිතපු හැම දෙයක්ම හරි කියලා තියෙන දැන් ওই විදියට මානෙ අහංකාරේ යුතුය සක්කාය දිට්ඨියෙන් යුතු ඒ සිටිවිලි වලට හිත නමනවා ඒවට নমස්කාර කරනවා වන්දනා කරනවා අපි ඇත්තටම වඳින්නේ අපේම සිටිවිලි වලට වෙන කාටවත් නෙමෙයි අපි හිතුවට අපි ආවල් කෙනාට වඳිනවා මෙයාට ගෞරව කරනවා නෑ අපි වඳින්නේ අපේම සිටිවිල්ලකට ඒ සිතිවිලි කියන හින්දා නෙමෙයි අහවල් කෙනාට වඳින්න කියලා. ඒකත් ඇත්ත. ඒ සිතිවිල්ල එහෙම කිව්වේ නැත්නම් අපි වඳින්නේ නැහැ. අපිට හිතුනේ නැත්නම් තව කාටවත් වඳින්න අපි වඳින්නේ නැහැ. ඒ නිසාම නෙමෙයි ඒ එයා වැන්දියේ යුතු කෙනෙක් කියලා අපි හිතනවා. ඒ අපි හිතන්නේ. එහෙම හිතන නිසායි අපි වන්නේ. වෙන විදිහකට හිතලා නම් අපි කාටවත් ගෞරව කරන්නේ නැහැ. අපි අවසාන වශයෙන් ගෞරව කරන්නේ අපේම සිතිවිල්ලකට. අපි නිග්‍රහ කරන්නේත් අපේම සිතිවිල්ලකට. අපි කිතුවට තව කාටවත් මේ නිග්‍රහ කරන්නේ තව කවුරුවත් විවේචනය කරන්නේ බණින්නේ තව කාටවත් කියලා. ඇත්තේ නෙමෙයි. ඒ අය ගැන අපි හිතන් ඉන්න විදිහට අපි බහිනවා. ඒ බණින්නේ එතකොට අවසාන වශයෙන් අපිම හිතන් ඉන්න ආකාරයකට මේ බණින්නේ. අපේම සිතිවිල්ලකට අපි මේ බණින්නේ අපි දන්නේ නැහැ. ප්‍රශංසා කරන්නේත් අපේම සිතිවිල්ලකට. ඒතර වෙන ලෝකයක් අපිට නැහැ. අපේ ආගමත් අපේ සිතිවිලි, අපේ ලෝකයක් අපේ සිතිවිලි, අපේ ජීවිතයත් අපේම සිතිවිලි. ඒතර වෙන ලෝකයක් අපිට නැහැ, වෙන ජීවිතයක් අපිට නැහැ, වෙන ආත්මයක් නැහැ. සිටිවිල්ලක් තුර හිරවුණු ජීවිතයකටයි ප්‍රත්‍යක්ෂන ජීවිතය කියන්නේ. සිටිවිල්ල ආත්ම කරගත්ත ජීවිතය. සිටිවිල්ල ආගම කරගත්ත ජීවිතයක්. තමා ප්‍රත්‍යක්ෂන ජීවිතය. එකම තේ අත්තරින්න ඕන ඒ බන්ධනයයි. අත්තල යුත්තේ ඒ අන්ධ විශ්වාසයයි. කොහොමද අත්තරින්නේ? එතන සිදු වෙන්නට තියෙන්නේ එකම එක පරිවර්තනයයි. පරිවර්තන දෙකක් නැහැ. ප්‍රඥාවන්තයෙක් වීම එපමණයි වෙන්න තියෙන්නේ. අනවබෝධයෙන් කටයුතු කළ කෙනෙක් අවබෝධයෙන් කටයුතු කරන කෙනෙකු බවට පත් වෙනවා. නොවිමසා කතා කළ ක්‍රියා කළ කෙනෙකු විමසා කතා කරන්නට සහ ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ඒ තමයි වෙනස. අවබෝධයෙන් ඉන්න කෙනා අනවබෝධයෙන් ඉන්න කෙනා අතර වෙනසෙයි. වෙන වෙනසක් නැහැ. ප්‍රඥාව ලබා ගැනීමේ මගයයි විමසීම වෙන පාරක් නැහැ ප්‍රඥාව ලබා ගන්නට වෙන ක්‍රමයක් නැහැ. විමසීමම තමයි. Tamanට අවශ්‍ය නම් Taman ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්න එකම පාරය විමසන්න. ප්‍රශ්න අහන්න. කාගෙන්ද තමන්ගේ කෙනෙකුගෙන් ප්‍රශ්න ඇහුවොත් Tamanට දැනුම ලැබෙනවා. අනුන්ගෙන් ප්‍රශ්න ඇහුවේ නැත්නම් අපිට දැනුම ලැබෙන්නේ නැහැ. ඒ දැනුම කියන දේ අනුන්ව විමසා ලබා ගන්නට තියෙන දෙයක්. දැන් පොතක් කියවලා වුණත් දැනුමක් ලැබෙන්නේ ඒ පොත විමසලා විමසිලිමත්ව කියවුවොත් විතරනේ. නොවිමසා පොතක් කියවුවොත් දැනුමක් ලැබෙන්නේ නැහැ. නොවිමසා පොතක් කියවීම යන හරියට ඒ පොත මේ අර ඡායා පිටපත් කරනවා ඒ ඡායා පිටපත් යන්ත්‍රයක් කොපමණ පොත් ඡායා පිටපත් කර ඇද්ද හැබැයි යන්ත්‍රය හදපු දවසේ තිබුණා වගේම තමයි එක දශමකින්වත් ඒ යන්ත්‍රය උගත් වෙලා නැහැ සමහරට ඉතා විද්‍යාත්මක පොත් 10000ක් ගාණක් ඡායා පිටපත් කරන්නට ඇති ඒ යන්ත්‍රයක් එක යන්ත්‍රයක් නමුත් අර මුල ඒ අවිද්‍යාවෙන් තමයි ඒ යන්ත්‍රය අන්තිම දවස වෙනකලුත් තින්නේ කිසිම විද්‍යාත්මක දැනුමක් නැහැ කලාත්මක පොත් 10000ක් ගාණක් ඡායා පිටපත් කරලා කිසිම කලාත්මක වින්දනයක් එක තප්පරයකටවත් මොහොතකටවත් අත් නොවිඳ තමයි මේ යන්ත්‍රය දවසක කැඩිලා බිඳිලා යන්නේ. දෙහිම ජීවිතයකට නම් ප්‍රත්‍යඥ ජීවිතයක් කියන්නේ. කිසි දෙයක් අවශෝෂණය වීමක් නැහැ. එතන අනුන්ව විමසනකොට Tamanට දැනුම ලැබෙනවා. Taman කියවන දේ අනිත් අයට අපිට කියන දේ ඒව ගැන අපි ප්‍රශ්න කිරීමට යෑමෙන් අපිට දැනුම ලැබෙනවා. දැනුම ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රශ්න ඇසීම. අනු දැන් ප්‍රශ්න ඇහුවේ නැතත් පුංචිම ළමයෙකුට බලෙන් කියලා දෙනවා. ඒ ටික කාලය ඊට පස්සේ අපි අහන්න ඕනේ. ඇහුවේ නැත්නම් අපිට කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. කවුරුවත් බලින් ඇවිල්ලා උගන්වන්නේ නැහැ. මොනම විෂයක් ගැනවත්. කල්‍යාණ මිත්‍රවරුනි හැබැයි ප්‍රඥාව ලැබෙන්නේ අනුන් විමසෝ කියලා. Taman විමසන්ට. තමන්ව ප්‍රශ්න කිරීමෙන් පමණයි කෙනෙකුට අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇයි මම මෙහෙම කරන්නේ? Tamanගෙන් මේ ප්‍රශ්නේ අහන්න. ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි මම මෙහෙම කියන්නේ? ඇයි මට මෙහෙම හිතෙන්නේ? දැන් මේ ප්‍රශ්න තුන තව කෙනෙක්ගෙන් අහලා වැඩක් තියෙනවද? අහන්න පුළුවන්. තව කෙනෙකුට උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි අපිට අවබෝධයක් ලැබෙනවද? නෑ උත්තරයක් විතරයි විසඳුමක් නෙමෙයි. ତර මේ උත්තරයි විසඳුම් මේව දෙකක්. දැනුම පිළිතුරු සපයන විට ප්‍රඥාව විසඳුම් දෙනවා. මේ දෙක වෙන් කරලා අඳුනා ගන්නට. දැනුම පිළිතුරු සපයනවා, උත්තර සපයනවා. හැබැයි විසඳන්නේ නැහැ. ප්‍රඥාව උත්තර දෙන්නේ නැහැ, විසඳනවා. ඒතර ප්‍රඥාවන්තේ නොදන්නා දේ බොහොම තියෙන්න පුළුවන්. දැන් ඥානවන්ත කෙනෙක් දන්න හැම එකක්ම ප්‍රඥාවන්තයෙක් දන්නේ නැහැ. ඒ දේ ඉගෙනගෙන නැත්නම් ඒ පොතපත කියවලා නැත්නම් ඒ විෂය හදාarලා නැත්නම් දැනගන්න විදියක් නැහැ. කෙනෙකුත් කෙනෙක් දන්න හැම දෙයක්ම ප්‍රඥාවන්තයෙක් දන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවන්තයට ගැටලු නැහැ. ප්‍රඥාවන්තයාට අවුල් නැහැ. පටලැවිලි නැහැ. එයා තවදුරටත් සිටිවිල්ලක වහලෙක් නෙමෙයි. තවදුරටත් රූකඩයක් නෙමෙයි. සිටිවිලි වලට අනුව නටන. සිටිවිල්ලකට බෑ තවදුරටත් අමාරුවේ දාන්න විමසන කෙනෙක්. එයාට හිතෙන්නේ මොනවද කියන එක නෙමෙයි වැදගත්. මොනවා හිතුණා. ඒ හිතෙන දේ විමසනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ සිටීම නැවැත්වීම නෙමෙයි භාවනාව කියන්නේ. ඒ වැරදි කොනින් භාවනාව අල්ලගන්න එපා. අල්ලගෙන සිටීම නවත්තන්න හදන්න එපා. මොනවා හිතුණාත් ගැටලුවක් නෑ ඔබ සිටින්නේ අවදියෙන් නම් ඔබ දන්නවා නම් ඔබට හිතුනේ කුමක්ද කියලා මොන සිටිවිල්ලද පහළ වුණේ කියලා ඔබ දන්නවා නම් කුමක්ද තිබෙන ගැටලුව සිටිවිල්ල හඳුනාගත් කෙනාව නටවන්නට ඒ සිටිවිල්ලට බෑ එයා කියයි නටන්න කියලා නමුත් ඔබ අහනවා ඔබින්ම මේ ප්‍රශ්නය මා නැතිය යුතුද? මේ ප්‍රශ්නය අහන කෙනාව නටවන්න බෑ කිසිම සිතිවිල්ලකට. මොන බෙරපදේ සිතිවිල්ල ගැහුවත් කල්‍යාණ මිත්‍රවරුනි මේ මූලික අවබෝධය භාවනාව සඳහා අත්‍යවශ්‍යයි. ඒ අවබෝධයෙන් තොරව අපිට පිළිවන් කිසියම් කමඨහනක් අහගෙන ඉගෙනගෙන පුහුණු කරන්ට ලොකු ප්‍රතිඵල ලැබෙයි. හැබැයි ප්‍රඥාව නොලැබෙයි. ප්‍රඥාවන්තයෙකු නොවි ඥානවන්තයෙක් වේ. දක්ෂයෙක් වේ. මූලික ප්‍රශ්නේ එම්මම ඉතිරි වෙයි. ඇදවැටීම් දිගටම වෙයි. බිඳවැටීම් දිගටම සිදු වෙයි. නායයන් සහ ගිලා බැසීම් එකකට එකක් පසුව සිදු වෙයි. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි භාවනාවට ප්‍රඥාව අවශ්‍යයි. භාවනාවෙන් ප්‍රඥාව ලැබෙනවා. හැබැයි ඒ ලබා ගන්නට ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව ලබා ගන්නට ප්‍රඥාව තියෙන්න ඕනේ. හරියට මුදල් රුපියන්ට මුදල් වියදම් කරන්න ඕනේ වගේ ප්‍රඥාව ලබා ගන්නට ප්‍රඥාව. ප්‍රඥාවෙන්මයි ප්‍රඥාව ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ කොහොමද? විමසීමෙන් විමසීමෙන් පමණයි. විමසිලිමත් කෙනාට විතරයි අවබෝධය ලැබෙන්නේ. සිටිවිල්ල දුර්වල බව අවබෝධ වෙන්නේ සිටිවිල්ල විමසන්ට කියලා. මේ සිටිවිල්ලට වැඩි දුරක් යන්න බෑ. එහෙම යන්න ශක්තියක් නෑ මෙයාට. එහෙම අවබෝධයක් ලැබුවා නම් ඒ සිටිවිල්ලට නැගිලා අපි දුර ගමන් යන්නේ මොකද මේ සිටිවිල්ලට බෑ දුර ගමනක් අපිව එක්ක යන්න. එහෙම වේගයක්, එහෙම හැකියාවක්, එහෙම දුර ගමනක් යන්න තරමට ඉන්දන මේ සිටිවිල්ල ඇතුලේ නෑ. නැති බව තේරෙන්නේ හොයන්න ගියොත්. හෙවොත් විතරයි. සිටිවිල්ල කියන්නේ අපිට. Taman දුරවලයි කියලා. ඒතර විමසන කෙනාට තේරෙනවා නම් මේ සිටිවිල්ලට වැඩි දුරක් යන්න බෑ මේ සිටිවිල්ලට වැඩි බරක් දරා ගන්න බෑ කියා එහෙමනම් ඒබඳු සිටිවිල්ලක් මත ලොකු ගොඩනැගිල්ලක් ඉදි කරන්නෙත් නෑ ඒබඳු සිටිවිල්ලක නැගිලා දුර ගමනක් යන්න පටන් ගන්නෙත් නෑ මුලින්ම අත්හැරලා ඒ අත්හරින්නේ සැප නෙමෙයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අත්හරින්න වෙන්නේ සැපක් නෙමෙයි සැපක් නෙමෙයි කොහොමත් සැපක් නෑ එතන තිබුණේ පොරොන්දුවක් පමණයි සැප පිළිබඳ පොරොන්දුවක් පමණයි තිබුණේ ඔය හැම සිතිවිල්ලක්ම සැපක් නෙමෙයි අපිට දෙන්නේ සැප පිළිබඳ පොරොන්දුවක් ඒ පොරොන්දුවටයි අපි රැවටෙන්නේ මාත්‍ර අතරමං වීමෙන් අපිට බේරෙන්න පුළුවන්. මගට නැතිලා නවතින්න වෙන එකෙන්, දීසල් නැතිලා නවතින්න වෙන එකෙන්, කැඩිලා බිඳිලා ඇදගෙන වැටෙන එකෙන් අපිට බේරෙන්න. ඒතර මහා දුක කිදුයි අපි බේරෙන්නේ සිතවිල්ලක් අත්හැරීමෙන්. කල්‍යාණ මිත්‍රවරුනි භාවනාවෙන් ඒ හැකියාව කෙනෙකුට ලැබෙනවා. සිතවිලියක් තරින්ට. සිතවිලි විමසන්නට හැකියාව ලැබෙනවා. භාවනාවෙන් ඒ හැකියාව ලැබෙනකොට සිතවිලි විමසන්න පුළුවන්. ප්‍රඥාව ලැබෙනවා විමසනකොට. අත්හැරීමේ හැකියාව ලැබෙනවා. ඒ හේතු දෙක නිසාම නිදහස භුක්ති විඳින්න පුළුවන්. Taman නිදහස් කෙනෙකු බවට පත් වෙනවා. ඒ වෙන කාගෙන්වත් නිදහස් කෙනෙක් නෙමෙයි. තාම එහෙම නිදහසක් ගැන නෙමෙයි මේ කියන්නේ. තමන්ගෙන්ම නිදහස් කෙනෙක්. තමන්ගෙන් නිදහස් කෙනෙක්. ලෝකයේ ඇතුළේ ඉන්නේ. හුස්ම ගන්නවා. රැකියාව කරනවා. සම්බන්ධතා තියෙනවා. යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ සියල්ල මැද නිදහස් කෙනෙක්. ප්‍රඥාවට විතරයි නිදහස් කෙනෙක්ව නිර්මාණය කරන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි පෘථග්ජන කෙනාව හඳුනාගන්න සිතිවිලි 100%ක් අදහන කෙනාට පෘථග්ජන කෙනා කියන්නේ එයා මොන නම් වලින් කිව්වත් එයාගේ ඇත්තම ආගම Tamanගෙම සිතිවිල්ල. වෙන ආගමක් නැහැ. ඒ සිතිවිලි වලට අනුව නටන රූකඩයක් ප්‍රත්‍යජන කෙනා කියන්නේ. එයා ලක්ෂණටත් නටනවා, කැතටත් නටනවා. හොඳත් කරනවා, නරකත් කරනවා. හැබැයි ඒ හොඳ කරන්නේ අවබෝධයෙන් නෙමෙයි, නරක කරන්නේ අවබෝධයෙන් නෙමෙයි. දුකත් විඳිනවා, සැපත් විඳිනවා. ඇයිද දුක විඳින්නේ? ඇයිද සැප විඳින්නේ? දන්නේ නැතුව. තමන්ගෙම සිතිවිලි විමසන්ත පටන් ගත්තාම අන්න අවබෝධය ලැබෙනවා. සිතිවිලි වල ශක්තිය තමන්ට තේරෙනවා. ඒ සිතිවිලි වලට කොපමණ දුර යන්න පුළුවන්ද කියන එක තේරෙනවා. කොයි සිතිවිලි එක්කද අපි කටයුතු කරන්නට ඕනේ? මොන සිතිවිලි වලින් දයින් වෙන්නට ඕනේ? ඒ අතවබෝධය ලැබෙනවා. එතකොට අත්හරින යුතු සිටිවිලි අත්හරින්නට වීර්ය කරන්න. වැඩි යුතු සිටිවිලි වඩන්න. අවබෝධය ප්‍රඥාව කල්‍යාණ මිත්‍රවරුනි භාවනාව යනු ප්‍රඥාවේ මාර්ගයයි ගමනාන්තය නිදහසයි සතුටින් පටන්ගෙන සතුටින් ගමන් කොට සතුටින් අවසාන කරන්න පුළුවන් ගමනකටයි ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ. එබඳු පළල් දැක්මක් භාවනාව පිළිබඳව ඇති කරගන්නට එවිට භාවනාව වඩාත් අර්ථවත්ව අර්ථවත්ව වඩන්න පුළුවන් මොන කමටහන වැඩුවත් මොන කමටහන වැදුවත් ලොකුම ප්‍රශ්නේ සිටිවිලි. ඒතර සිටිවිලි එක්ක කොහොමද ක්‍රියා කරන්නේ කියන කාරණය අවබෝධ වෙනවා නම් ඕනෙම කමටහනක් ඊටාම පහසුවෙන් වඩන්නට පුළුවන්. මේ අසු දහම් කාරණා විවේකීව මෙනෙහි කරන්න. මෙනෙහි කරන විට තමයි ඇත්ත නැත්ත අපිට වැටහෙන්නේ. ඇසූ පමණින් ඇත්ත කියා පිළිගන්නත් බොරුයි කියා ප්‍රතික්ෂේප කරන්නටත් නොයා විමසා බලන්න මෙනෙහි කරන්න. ගැඹුරට යන්න. පෙර කියෝ දේත් වැටහෙනවා, නොකියෝ දේත් වැටහෙනවා. ධහම තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. ඒ සඳහා විවේකය ප්‍රයෝජනෙට ගන්න දාණයට කලින් සහ දාණයෙන් පසු නැවත මේ ශාලාවේදී භාවනාවට සහ ධර්ම සාකච්ඡාවට අපි එකතු වෙමු අස්සරු එකට හැම දිනාටම දිරුවන් සරණයි